නමෝ බුද්ධාය ඒ භාග්‍යවතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මෙන්ම ලක් කරුවන් විදලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අද දවසෙත් ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පින්වතුනි මේ දිනවල මේ උතුම් සදහම් පිළිසඳර නිසා ඒ නිවන් මඟ වැඩම කරවන උත්තමයන් වහන්සේ ගැනත් ඒ උතුම් නිර්වාණ මාර්ගය ගැනත් දහම් කරුණු අහලා දැනගන්න ඔබටත් මටත් අවකාශය දුන පින නිසා. ඉතින් මේ සියලු කාරණාවන් ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා ඔබටත් මටත් දායාද වන දේ අපි පළමු කොට අද දවසේ ගුරුදේවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරනම් අද සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව අද දායකත්වයේ දරන්නේ මාතර පදිංචි පින්වත් පිරිසක් විසින්. ඒ හැමදෙනාම අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අද දවසෙත් අපිට ඔබ වහන්සේ සම්මුඛ වුණ අපේ සතුටුයි ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අද දවසෙත් ඔබ වහන්සේගෙන් දැනගන්න අපට අවසර ලැබේවා ස්වාමීනි. නමෝ බුද්දාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා මේ අපිට අපි කාටත් ලැබිච්ච භාග්‍යයක් තමයි රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙන එක. එහෙමයි ස්වාමී. සහ අරහත් මාර්ගය ගැන අහන්න ලැබෙන එක. එහෙයි. රහතන් වහන්සේලාත් රහතන් වහන්සේලාගේ මාවත ගැන අහන්න ලැබෙන එක ලෝකේ දුර්ලභ දෙයක්. මොකද මතක නැද්ද අර බාහ්‍ය දාරුචීරිය වස්ත්‍රයක් නැතුව එක්තරා සුප්පාරක පටුනේ දරපොතු ඉන්නට ඇඳගෙන ඉඳින් ඔහු සිතාගෙන හිටියා තමන් ගහතෙක් කියලා. එහෙමයි ස්වාමී. ඒතර මේ ලෝකේ සමහර අයට හිතෙන්න පුළුවන් තමන් රහතෙක් කියලා. ඊට පස්සේ ඒ ඉෂ්ට දෙවියාට ඒ බාහ්‍ය දාරුචීරියට උදව් කරන දෙවි කෙනෙක් කලින් ඥාති දෙවි කෙනෙක් ඒ ඥාති කියන්නේ කලින් එකට මේ මහාන වෙලා හිටපු අය කාශ්‍යප බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමී. ඒ දෙවියා පෙනී ඉඳලා කිව්වා බාහිය උඹ රහත් නෑ. රහත් වෙන මාවත දන්නෙත් නෑ. ඊට පස්සේ බාහිය කිව්වා මම රහත් වෙලා නැත්තම් රහත් වෙන මාවත මම දන්නේ නැත්තම් දෙවිඳ ඔබ මට කියලා දෙන්න. උතර බාහියගේ තිබු විශේෂකම තමයි අර නිහතමානීකම. ඊට පස්සේ කිව්වා ඒ අරහත්ත්වයේ පින රහතන් වහන්සේ ගැන අරහත් මාර්ගය ගැනත් කියලා දෙන්න පුළුවන් දක්ෂ මහා මුනිවරයා වැඩිහිනේ දේවරම් විහෙරේ. එහෙමයි. බාහ්‍ය උඹ ඵලයන් දේවරම් විහෙරට. ආනර දිශාවේ තියෙන කියලා පෙන්වනවා. එහෙමයි. ඉතින් බාහ්‍ය දාරුචිය දාරුචීරිය පාගමනේ එක දවසක එක තැනයි ඉන්නේ. ඊට පස්සේ ওই විදිහට බොහෝ කාලයක් ගිහිල්ලා මාස ගණනාවක් එක තැනක එක රැයයි ඉන්නේ. ඉක්මනට නැගිටිනවා. එහෙමයි. රාත්‍රී ගහක් යටවත් ඉඳලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. ওই යන ගමනේදී බාහ්‍ය දාරුචීරිය කොතනකදීවත් හිතුවේ නෑ අදිෂ්ඨාන කළේ නෑ මට උදව් කරපු දිව්‍යා පැමිණිලා මට මේ ගමන කෙටි කරලා දෙන්න. එහෙමයි ස්වාමීනි. එහෙමනේ අර පණිවිඩය ඇති. රහතන් වහන්සේ අරහත් මාර්ගය ගැන කියන කෙනාගේ තොරතුරු ඇති. ඒ කාලේ පුදුමයි. අපි නම් අද තැනකින් මේ උත්තරයක් ලැබුණ ගමන් යාම ෆලෝ කරනවානේ. දැන් වැඩි ඕනේ දැන් අපි අපිත් එක්ක දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි දැන් අසපුවකත් වැඩිපුර නිතර මිනිසුන්ට කතා කරන්නේ නැතු ඉන්නේ. ඒ මිනිසුන්ට කරුණාවක් නැතුව නෙමෙයි. කරුණාවේ මොනවාරි විසඳුමක් දෙනව නේද? පන්නා පන්නා එනවා. මහා සෑයට යන්න කිව්වට පස්සේ ගිහිල්ලා ආපහු එනවා. ඇවිල්ලා ගියා ඊළඟට මොකද්ද කරන්නේ? මේ විදිහට සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒකට ඒක භික්ෂුවකට කරදරයක්. දැන් ඒකෙන් වෙච්ච යහපත තමයි දැන් මනුෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට කතා කරන්න හිත දෙන්නේ නමුත් මිනිසුන්ගේ පොදුවේ තියෙන ගැටලු දැකලා ඒවට අපි දේශනාවලින් දෙන්න ඕන උත්තරي දෙනවා. පෞද්ගලිකව කතා කරන්නේ නැතුව. හේතුව මේ මිනිස්සු එල්ලෙනවා. එල්ලිලා පන්නා පන්න අහනවා. හොඳම උදාහරණේ බාහියගේ. බාහියට උත්තරේ ලැබුණට පස්සේ ආය Tamanට උදව් කරපු කෙනාව පන්න පන්න ගියේ නෑ යා පිටිපස්සේ. එහෙමයි සාම. ඒ අදාළ හරය ගත්තා. නුවණ තියෙන්න ඕනේ ඒකට. ඒ කියන්නේ සත්පුරුෂයේ කල්යාණ මිත්‍රේ ඇසුරු කරන්නේ කොහොමද කියන එකට පවන් නුවණ තියෙන්න ඕන. පඤ්ඤා නරාණං රතනං මිනිස්යාට තියෙන මැනික තමයි ප්‍රඥාව. එහෙමයි සම. ඉතින් බාහ්‍ය දාරුචීරිය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඒ සොඳුරු අරහත්ත්වයට අරහත් මාර්ගයත් ඉගෙන ගත්තා. අරහත්වයට පත් වුණා. එතකොට මේ තවත් කිහිප දැනකම තියෙන ওই අරහත්වයේ සහ අරහත් මාර්ගය ගැන. දැන් අපි ගත්තොත් මේ මුවිට හාත්පසින් වෙනස් කෙනෙන්නේ නදී උරුවෙල් කාශ්‍යප. එහෙමයි. උරුවෙල් කාශ්‍යප තමන් රහතෙක් කියලා හිතාගෙන හිටියා. ඊරිදිපාතේ හරිය 3350ක් පාණ්ඩ සිද්ධ වුණා ඒ මාන්නේ නැති කරගන්න. ඒත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාශ්‍යප නුඹ රහතුත් වෙලා නැහැ. අරහත් මාර්ගය දන්නෙත් නැහැ කියලා. එහෙමයි සර්. එතකොට එහෙනම් වටි ඒ වචන දෙකේ වටිනාකමක් නැද්ද? අරහත්ත්වය අරහත් මාර්ගය. එහෙමයි ස්වාමීනි. ආන්න ඔබට ඒ වටිනා දේවල් වල අර්ථ අහන්න ලැබෙනවා. ඒකයි මට කියන්න ඕන නම්. එහෙමයි. අරහත්ත්වය ගැන අහන්න ලැබෙනවා. අරහත් මාර්ගය ගැන අහන්න ලැබෙනවා. නැහැට වාගේදී මේ සුන්දර ධර්මය කාරණා ටිකක් තමයි අපිට මේ මිලින්ද ප්‍රශ්නේ අරහත් මාර්ගය ගැන අහන්න ලැබෙන එක. එහෙමයි ස්වාමීනි. ඒතර තමාට තමා තුළින් අරහත්ත්වය කියන්නේ කොයි වාගේ දෙයක්ද කියලා ඒ බුද්ධ වචන අරහත් වචන වලින් ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. ඒවා මිනිස්සු අතරට නොයාන හේතුව නිසා තමයි මිනිස්සු අතරට නොයන හේතුව නිසා තමයි නිකන් සාමාන්‍යයෙන් කවුරු හරි කැට කට හැකර කමට කෑ ගහගෙන ගියොත් රහතෙක් කියලා හිතන්නේ. එහෙමයි ස්වාමී. බුදුන් ලංකාවේ උපන්නා කියලා පිස්සු කෙලපු අර උන්වහන්සේටත් අරිහතුන් වහන්සේ කිව්වනේ. ඊළඟට සෝබන දාගෙන කට හැකර කමින් කෑ ගහගෙන යන අයට අරහත් කියලා කිව්වනේ. ඉතින් මිනිස්සුන්ට කටක් කැරලා මිනිස්සු හිතනවා අම්මෝ කතා කළොත් ආර්ය උපවාද වෙයි. එහෙමයි. ඒකට ආර්යයන් වහන්සේලා දන්නෙත් නැහැ. උපවාදය මොකද්ද කියලා දන්නෙත් නැහැ. එහෙමයි සාමි. ඉතින් ඒ නිසා මේ ධර්මය ආනායත ලැබෙන භාග්‍යයක් තමයි අරහත් මාර්ගයත් අරහත්ත්වයේ ගැනත් යම් වැටහීමක් එනවා. ඒ භාග්‍ය ඔබට ලැබෙනවා. එහෙමයි. ඉතින් අපි බලමු අද මිලින්ද රජු වහන ප්‍රශ්නෙට අපේ නාගසේන මහරහතන් වහන්සේ කොහොමද උත්තර දෙන්නේ කියලා. අවසරයි ස්වාමී. ඉතින් අද අහනවා අපේ මිලින්ද රජතුමා ස්වාමීනි නාගසේනියන් වහන්සේ දැන් මේ රජතුමාට කොච්චර මතකයක්ද නේ නාගසේනියන් වහන්සේ වදාළා නේද වැස්සෙන් අංග පහක් වැස්ස මුල් කරගෙන වැස්සේ ස්වභාවවල් පහක් අරගෙන මේ අරහත් මාර්ගය දිනු කරන්න පුළුවන් කියලා එහෙමයි මොකද්ද ස්වාමීනි මහරජාණනි වර්ෂාව හටගත් කල්ලි දුහවිලි කුණු සංසිඳියයි. හරිනේ? එහේ. මේ දවස්වල වැස්ස ගැන හොඳට තේරෙනවා. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තමා තුළ හටගන්නා කෙලෙස් කුණු දුහිලි සංසිඳ විය යුත්තේය. මහරජාණන් වර්ෂාවේ මේ පළමු අංගය ගන්න ඕන. ඒ තමයි වැස්සක් ආවට පස්සේ දුවිලි සංසිඳිලා යනවා වගේ. භික්ෂුව මේ ධර්මයෙන් තමන්ගේ කෙලෙස් සංසිඳවා ගන්න ඕන. ධර්මයේ මුල් කරගෙන රාගය අවසා ගැනීමක් නෑ බුද්ධ ශාසනයේ. එහෙමයි. ධර්මයේ මුල් කරගෙන ද්වේෂය අවස්සා ගැනීමක් නෑ බුද්ධ ශාසනයේ. ධර්මයේ මුල් කරගෙන මෝහය අවස්සා ගැනීමක් නෑ බුද්ධ ශාසනයේ. ධර්මයේ මුල් කරගෙන දැන් සමහර අය බයයිනේ. පෙර වැරදි කරපු අය ධර්මයේ අහනකොට විපාක ගැන අහනකොට බය වෙනවා. එහෙමයි. නමුත් ඔහු ධර්මයේ අර්ථය ඇල්ලුවේ නෑ එතකොට. ඔක සිද්ධ වෙන එකක්. ඔහු ඉක්මනට කළ යුත්තේ ඒකෙන් මිදීම පිණිස තියෙන වැඩපිළිවෙල පුරුදු කරන්න ඕන. එහෙමයි ස්වාමීන් මහත්ය මේ බුද්ධ ශාසනය කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියනවා නම් ඒ වැරද්ද තියෙන්නේ අවසාන මොහොත කියන්නකො. ඕන අවුරුදු 60ක් වැරදි කළා කියන්නකො. පව් වැඩමයි කළා තියෙන්නේ. 60 වෙනි අවුරුද්දේ මරණ මංචකයේ ඉඳන් හිත වෙනස් කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මන් නොදන්නා කාලේ මගේ අතින් වැරදි වුණේ ඒවා අකුසල්. මම ඒවා දැන් හිතුවා කියලා අකුසල් නොවුණා වෙන්නේ නමුත් මම මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ මම සරණ යනවා. මම තුනුරුවන් සරණ යනවා. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපතිතන වේවා. ස්වාමීනි ඒ සරණාගමණයෙන්ම නැගී සිටිනවා. සරණාගමණයෙන්ම නැගී හිටිනවා. එහෙමයි ස්වාමීනි. සරණාගමණයෙන්ම නැගී හිටිනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතාත් තියෙනවා මහන්තයා. එහෙමයි. ඒ තුනුරුවන් සරණ සිහි කරලා ඒ තුනුරුවන් සරණින්ම දැන් මට මතක හැටියට අලු ගෝසුවෙක් මේ ලංකාවේ වෙච්ච දෙයක්. මිනි මරපු මිනිස්සේ ලෙඩ ඇඳේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් ගිහිල්ලා පන්සිල් මේ තිසරණේ කියවලා. මම මේ කියන එක කියන්න මුළු හදවතින්ම තිරුවන් සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට අරය බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. එහෙමයි. ධම්මං සරණං ගච්ඡාමි කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියනවා. ඊළඟට තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. එහෙනම් පංචශීල සමාදන් වෙන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියන උඩ කතා කරගන්න බැරි වුණා. එහෙමයි. කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු මැරුණා ඒ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. සරණ පිහිටියට සරණ පිහිටියට පස්සේ. ඊට පස්සේ විමාන දෙවියෙක් වෙලා ඉපදුණා. දිව්‍ය රාජයේ. බෝමාටු දෙවියෙක්. එදා රාත්‍රියේම මේ ලංකාව වෙච්ච දෙයක් මට මතක හිටිට ධම්මදින්න මහරහතන් වහන්සේ නිසා වෙච්ච දෙයක් ඔය. එහෙමයි. එදා රාත්‍රියේදී මේ දෙවිය ඇවිල්ලා කියනවා ස්වාමීනි මාව මතකද? අද දවල් මිය ගිය කෙනා කියනවා. එහෙමයි. ස්වාමීනි මට පන්සිල් පද පහ කියා ගන්න පුළුවන් වුණා නම් ඒ වෙලාවේ මම තවතිසා විහෙලට යනවා කිව්වා. නමුත් දැන් මම බොහොම අතුදෙවි කියනවා. ඔබ වහන්සේ මාව සරණේට සරණට අරගෙන මං අපායෙන් නිදහස් කෙරෙව්වා. එහෙමයි. කෘතගුණ සලකලා යන්නයි මේ ආවේ කියමයි. ස්වාමිනේ සරණ කියන දෙහි අර්ථය කියන එක සුළුපටු තියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. තිසරණේට තමයි එන්න දෙන්නේ නැත්තේ. එහෙමයි ස්වාමිනේ. දැන් මෙහෙම හිතන්න හිතන්නකෝ මහත්තයා මීටර 100 දුවනකොට තරංගයේ තියෙන්නේ අර මීටර 100න් එහා පැත්තේද මීටර 100න් මෙහා පැත්තේද 100 ඇතුලේ 100ට මෙහා පැත්තේ අර අර ඉරෙන් එහා පැත්තේ නෙවෙයි තරඟේ තියෙන්නේ ඒ වගේ මේ මිනිසුන්ට බැටේ වැදෙන්නෙම පෙනෙන නොපෙනෙන ලෝකෙන් සරණේ පිහිටනකල් ඒක තමයි රේඛාව ඔතෙන්ද තමයි යන්න දෙන්නේ නැත්තේ මුළු ජීවිතේම අත්හැරලා බුදුරජාන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යනවා කියලා තීරයක් තියෙනවා. එතෙන්ට යනකල්මයි බැට ටික වදින්නේ. එහෙමයි ස්වාමීනි. තිසරණේට ආවට පස්සේ සරණ පිහිටියා. මේ දේවාලකයේ සාධිෝනි අංකයේ අනවින කොඩිවිනකේ යාදිනි මේ හැඳිලි වැලපිලි ඔය කොහොම සරණ තැනකල්. එහෙමයි ස්වාමීනි. මතක තියාගන්න මේ ඔක්කොම කරදර ඒ තරඟේ තියෙන්නේම සීමාව තැනකම්. තිසරණේ බලවත්ව පිහිටියා නේද? පුදුම ප්‍රශ්න ගොඩක් විසඳෙන්නේ. එහෙමයි සර්. තව උපමාවක් කියන්නද? අවසරයි සර්. ඒ තමයි ශක්විති රජතුමාගේ රාජ්‍යයක් තියෙනවා. එහෙයි. ඒතකොට මේ ශක්විති රජතුමාගේ රාජ්‍යය ආක්‍රමණය කරන්න බෑ කාටවත්. එහෙමයි සර්. ඒතකොට සීමාවෙන් ඉන්නවා. නමුත් ශක්විති රජුරවන්ට තමනාපයි ඉන්නවා. ඒතකොට කොහේ හරි දුක්ඛිතව මේ සතුරන්ගෙන් බැටකකා ඉන්න මිනිස්සුන්ට ආරංචි වෙනවා සක්විති රජතුමාගේ රාජ්‍ය ආරක්ෂිතයි කියලා. එතකොට මේ මිනිස්සු අර දුක් විඳින රාජ්‍යයෙන් පැනලා අර රාජ්‍ය සීමාවට එද්දී සතුරෝ බැට දෙන්නේ රාජ්‍ය සීමාව ඇතුළේද පිට ඉඳලාද? පිට ඉඳලා නිසා. එන්න දෙන්නේ නැත්තේ ඇතුළට නේද? එහෙමයි. ඒ නිසා තිසරණේට තමයි එන්න දෙන්නේ නැත්තේ. එහෙ ස්වාමීනි. ඒ නිසා තමයි එක් එක් භාවනා කරගෙන ඉන්න උට අන්ධ බාල අසප්පුරුෂ පුතජ්ජනී සිවුරක් දාගත් එකෙකුට හිතට දැම්මා ඔබ කියපම් බුදුන් උපන්නේ මෙහි කියලා. ඒක කිව්වා. එහෙමයි. ඒක තැන් තැන් වල වැපරුණා. ඒතර මිනිස්සු දඹදිව සතර ස්ථානයේ විරාජමානව දෙවියන් බඹ වඳමින් මේ පිහිටා තිබෙද්දී මෙහි තැන් තැන් වල දස් ගල්වල ඇවිදිනවා මෙහි. ඇලවල් වලයි මුඩුක් වලයි තිසරණට හානි වුණාද නැද්ද? සරණ ආත තිසරණට හානි වුණා. එහෙමයි ස්වාමී. එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ දේවරම් විහිරේ එහි කියපු කතා ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවානේ. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප වෙනවානේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවානේ. දැක්කද එක අදහසක් නිසා ප්‍රතික්ෂේප වෙච්ච හැටි. එහෙමයි ස්වාමී. එතකොට තව එකෙක් භාවනා කරගෙනනකොට එයා දාර්ශනිකයි කියලා එයා මොකක් හරි එකක් ආවා. එතකොට එයා දාර්ශනික විදියට අමුතු විදියට කෑකොස්සන් ගහගෙන අම්මෝ මට මොන ගිහිලා තියෙන ওই දාර්ශනිකයි කියලා රහත් වෙලා කියලා ඉන්න අයගේ අනුගාමික ඔය සිල් මාතාව අර විදියට මැට් කරනවනේ ලොකු පුටු වල ඉඳගන්නේ අර විදියට කතා කරන්නේ හයියෙන් කතා කරන්නේ දර්ශනීය ඕන කියනවා මට මොන ගිහිලා තියෙනවා පුදුම වුණා මම මේ දැකලා මේවා තිසරණේටමයි හානි ඒ ඒ අයගේ අනුගාමික විදිහට ඉන්න සිල් මාතාවරුත් ඔය කටේ හැකරකම එහෙම අනුකරණය කරනවා. එහෙමයි ස්වාමී. ඒතර මේ බුද්ධ ශාසනේ තියෙනවා මහත්තයා උපසම්පදා වෙලා භික්ෂුණියක් අවුරුදු 100ක් ගියත් එදා උපසම්පදා වෙච්ච භික්ෂුවකට අවවාද කරන්න බෑ. එහෙමයි. එදා උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියා කියන්නේ මේ භික්ෂුණියට වයස අවුරුදු 120යි. එදා උපසම්පන්න භික්ෂුව කියන්නේ මේ භික්ෂුවට අවුරුදු 20යි. ඒත් අවවාදයක් කරන්න බෑ. එහෙමයි. මුතුට අද කාලේ භික්ෂුණීත්වයක් නැහැ. සීල් මාතාවනේ එහෙමයි. ඒකට එහෙමත් වෙලා දැක්කද අර මුල වැරදිච්ච ගුරුවරු ඇසුරු කිරීම නිසා වෙන වේවා. නිරූපදිනවනේ. නොමග සම්පූර්ණ. නොමග භික්ෂූන්ට සාමාන්‍ය සිවුරක් දාගත්ත ඒ සීල් මාතාවක් භික්ෂූන්ට කරුණු කියන්න යෑම නිරූපදීම පිණිස හේතු වෙනවා. මොකද ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂුණීන්ට ඒ කාන්තාවන්ට පැවිද්ද දෙනකොටම පනෝප එකක් තමයි පැවිද්ද දෙන්නේ භික්ෂුන්ට අවවාද කරන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. නිසා යම්කිසි ආරණ්‍යක සිල් මාතාවක් වුණත් භික්ෂුන්ට බැන බැන ඉන්නවා නම් ඒ සිල් මාතාවගේ පරලොව බයසහිතයි. එහෙමයි. ඒතර මේ ධර්මයේ තියෙන්නේ තමන්ගේ කෙලෙස් සංසිඳව ගන්න. අපි මේ කරුණු කියන්නේ ධර්මයේ මිනිසු දැනුවත් වීම පිණිසයි. පෞද්ගලික ජීවිතේදී අපිට මිනිසුන්ගේ වැදන්නේ නැහැ. මේ එක එක රහත් රහත් කියන ගැට ඒව වැදන්නේ නැහැ. නමුත් ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට මේ මිනිස්සු ධර්මය අහන්නේ දේශකයන් වහන්සේ කියන්නේ. එහෙමයි. අපේ යුතුයකම අපි දැනුවත් කරන එක. කෙලෙස් සංසිඳව ගන්න ඕන. එහෙමයි. මට අද ආන්දරණමක් කතා කළා කිව්වා ආන්දරණේ මේ මේ බිරිඳට වඳින්න ගාතාවක් හදලා කිව්වා. මම නිහඬ වුණා. ඊට පස්සේ මට ෆෝන් එකෙන් කිව්වේ. ඊට පස්සේ ඒ මොකද්ද මිනිහලා ගෑනු නිසා විඳින දුකයි ඒකම පාලියෙන් වචන දාලා හදලා ගෑනිට වඳින ගාතාවක්. ඒතර මම ඒ වෙලාවේ අවසන් වෙලා කිව්වා හාමුදුරනේ මේ අපි ස්වාමීන් වහන්සේලා. එහෙමයි. ඔබ වහන්සේ දැකලා තියෙනවද ඇහුවා මම ඇහුවා සෙල්ලිපි. සතත අගත මගත කියා එහෙම තමයි තියෙන්නේ සෙල්ලිපි වල. ඒ කියන්නේ මුල් කාලේ සිංහල භාෂාවත් දැන් වෙනස් වෙලා. එහෙමයි ස්වාමී. ඉස්සාගේ කියහම ඔහොම වචන දාලා තමයි ඉස්සර තියෙන්නේ සිංහල භාෂාව. දැන් ඒ සිංහල භාෂාව වෙනස් වෙලා. දැන් ධර්මපාලතුමා සිංහල භාෂාව කතා කරන විදිහ බලන්න මීට අවුරුදු 100කට කලින් ඒ භාෂා ක්‍රමය දැන් හරියන්නේ නැහැ. එහෙමයි. ධර්මපාලතුමාගේ හඬපටේ බලන්න. ඒ කියන ක්‍රමේ ඒ ඒ ක්‍රමයට අද කාලේ අය සමන් දෙන්නේ නැහැ. ඒ නමුත් ඒ කාලේ චතුර කතිකත්වයක. එහෙමයි. ඒතර අපේ සිංහල භාෂාවත් වෙනස් වෙලා. බුද්ධ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ නෙවෙයි පිරිනොම් පෑවට පස්සේ ඇතිවෙච්ච ජාතිය භාෂාව. එතකොට මහත්තයා නමුත් එදා බුදුරජාණන් වහන්සේ කතා කරපු වචන ටික ඒ විදිහටම අපිට තමයි පාළි. එතකොට අද කාලේ කවුරු හරි මොන කුණුහරුපයක් හැදුවත් පාළි වචනයක් අරගෙන බුද්ධ වචනේවා ත්‍රිපිටකයේ වචන ඒවා. රහතන් වහන්සේලා මුවින් පාඩම් කරපු වචන ඒවා. ඒ රහතුන්ගේ මුවින් පිට වුණ වචන අරගෙන අන්ධබාල පෘතජන අසත්පුරුෂයෝ අද කාලේ pāli වචන වලින් ගාථා හැදුවා කියන්නකෝ. මීරේ උපදිනවා. එහෙයි. මං කොහොම අඳුරණී වක් කියලා දෙන්න. පව් දන්නේ නැති නිසා කරන්නේ. අපිත් ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ අපිටත් ඇහිලා තිනවා pāli වලින් ගාථා හදලා එක එක කුණුහරුප කියනවා. එහෙමයි. අපිත් ඒ කාලේ අහගෙන ඉඳි අපිත් දන්නේ නමුත් දැන් ධර්මයේ අපි අහනකොට තේරෙනවා pāli වචනයක පවතින වටිනාකම. එහෙමයි ස්වාමී. ඒ නිසා මං කව හාඳුරනේ කියලා දෙන්න අපි භික්ෂුන් විදිහට කියලා දෙන්න ඕන. නැත්තම් මේ අහිංසක මිනිස්සුව දැනගන්නේ කොහොමද? ඊට පස්සේ හාඳුරේක තේරුම් ගත්තා. එහෙමයි. නැත්තම් සාමාන්‍ය මමත් ඇත්තනේ නම් නියමයි කියලා මේවා කරනවා. ඕක හොඳයි. ඕක හාඳුරනේ දාන්න Facebook කියලා කිව්වනම් එහෙමයි. කොල්ලොත් හැක හැක ගහ ගෑනුන්ට බැන බැන ඉන්න කොල්ලෝ ඉන්නවනේ. ඊට පස්සේ ඕක දදා ෆේමස් කරයි. මේ අපි ගොදුරු වෙන විදිහ අපිට හිතා ගන්න බෑ. ගොදුරු වෙන විදිය කෙලෙස් අවස්සා ගැනීම පිණිස නෙවෙයි ධර්මයේ තියෙන්නේ. කෙලෙස් සංසිඳවා ගැනීම පිණිස වැස්සක් ආවට පස්සේ දූලි සංසිඳනවා වගේ ආහන ආහන බන පදේ හිත සංසිඳවා ගන්න. ඒ කෙනා නිවනට යනවා. එහෙමයි ස්වාමී. ඒ කෙනා නිවනට යනවා. එහේ. තව කාරණාවක් කතා කරමු අපි පොඩි. ඒ තමයි දෙවෙනි කාරණා වර්ෂාව පොළොවේ උණුසුම නිවා දමනවා. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් මෙස්සිත පැතිරීමෙන් දෙවියන් සහිත ලෝකයා නිවා දැමිය යුත්තේය. වර්ෂාව වහපු ගම රස්නේ තියලා යනවා ඉතින් ඒ වගේ මහත්ය මේ මෛත්‍රියෙන් දෙවියන් සහිත ලෝකයා සිසිල් කරන්න කියනවා. ඒ කියන්නේ මහත්ය මෛත්‍රියක් වඩනකොට ඒක දෙවියන් සහිත ලෝකයටම දැනෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම එක රහතන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමක් වනේ මෛත්‍රී භාවනාව කර කර ඉඳලා තියෙනවා. උන්නා ඒ වනේ අමනුෂ්‍ය යක්කු ප්‍රීතයන්ගේ තිබ්බ අර්බුද සංසිඳලා තියෙන උන්වහන්සේ මෛත්‍රී භාවනා කරනවා. එහෙමයි ස්වාමීනි. නිසා උන්වහන්සේට අවුරුදු 60ක් ඒ වනෙන් එළියට වඩින්න දෙවරු දෙන්නේ නැහැ. පෙනී ඉඳලා කියනවා වඩින්න එපායි ප්‍රශ්න ඇති වෙයි කියලා. එහෙමයි. ඒතර මිහින්තලේ මිහින්තලේ මට මතක හිටියේ 30 කියලා. මේ තෙරුණ වහන්සේ නමක් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා. උන්වහන්සේගේ ලෙනේ නයි මේ මොඟටි මීයෝ එකට ඉඳලා තියෙනවා තැන් තැන් වල මුල්ලේ ගොදුරු කරගන්න නැතුව. ස්වාමීන් අවසර ලැබේවා ඔබ වහන්සේ මෛත්‍රිය ගැන අපට පහදා වදායි. ස්වාමීන් පරිද්දෙන් වෙනකොට දැන් ජනපදයක හරි ගමක හරි උපාසක උපාසිකාවන් සරණ සීලේ පිහිටලා මෙස්සිතින් වාසය කරොත් එහෙම මේ රටේ අභිවෘද්ධි මෛත්‍රිය ගොඩාක් වටිනවා. එහෙමයි. මෛත්‍රී මෙහි හිතන්නකෝ ගෙදරක වුණත් නිතර නිතර නිතර නිතර කට්ටියට තරහ යනවා ඒ ගෙදර අපිට රැඳෙන්න හිතෙන්නේ ගෙදරින් බැහැර වෙන්න හිතෙන්නේ. ඔව් සානි. ඒතර අපේ ගෙදර ඒ ගෙදර සිසිලක් නැහැ. එහේ. ගෙදර නිතර කට්ටියට තරහ යනවා සිසිලක් නැහැ. එහෙමයි. එතකොට අපිටත් ඕලාරික විදිහටත් දැනෙනවා නේක. එහෙමයි ස්වාමීනි. මේ සිසිල මේ රස්නේ කියන එක හරියට අර ගින්දරෙන් පත්තු කරනවා එකක් නෙවෙයි හිතට දැනෙන එකක්. එහෙමයි. ඒ සිසිල රස. එහෙමයි සර්. ඉතින් ඒ නිසා මෛත්‍රිය වගේ. ඉතින් කරුණා මෛත්‍රිය ඕන. මේ බුද්ධ ශාසනයද්දී මෛත්‍රී දැන් අද කාලේ මෛත්‍රී භාවනාව කරන්න කියන්නකෝ ගණන් ගන්න නෑනේ. හැමදාම මෛත්‍රී භාවනාව. එහෙමයි. ගණන් ගන්න ඉස්කෝලේ හැමදාම මෛත්‍රී භාවනාව කරනවා. දැන් නම් කරනවද දන්නේ අපි ගිය කාලේ නම් කරනවා. ඉතින් ගණන් ගණන්ලා නැහැ. මම වෛර නැත්තේක් වෙයි මම තරහ නැත්තේක් වෙයි මම ඊර්ෂ්‍යා නැත්තේක් වෙයි කිසි ගණන් ගෙන්නක් නැහැ. නමුත් මේ ත්‍රිශරණයත් ඒ වගේම මේ ධර්මයේ පීඨත් මෛත්‍රියත් පුදුම විදියට උපකාරයි නම මාර්ගයට. බොහෝ සත්පුරුෂයෝ බොහෝ ආර්යයන් වහන්සේලා සුවසේ පුරුදු කරපු තුන් ලෝකේ ප්‍රකට භාවනාවක් තමයි මෛත්‍රිය. නිශ්චිත. එහෙමයි ස්වාමීනි. එතකොට අර පොළොවේ වර්ෂාව ඇවිල්ලා පොළොවේ උණුසුම නිවනවා වගේ මෛත්‍රිය නැමැති සිසිලසෙන් ලෝකෙම නිවලා දාන්න කියනවා භික්ෂුවකට. එහෙමයි ස්වාමීනි. ඒ මෛත්‍රිය තියෙන කෙනා නිවනට ළඟයි. ඊට පස්සේ මහරජාණන් වර්ෂාව ඇදහැලීම නිසා සියලු වර්ගයේ බීජ පැලවෙනවා. වැස්ස ආපු ගමන් බීජ පැලවෙනවනේ. නිකම් කවුත් නැති ගෙපල් වල පස් ටිකක් විතර දූවිලි විසිරලා තියෙන ගෙපල් තියෙනවා. වැස්සාව ගමන් කොහෙන් තනකොළ හැදෙනවද දන්නේ නැහැ. දීචපල් වෙනවනේ. ඉතින් කියනවා ආවන් මේ වගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂු විසින් සියලු සත්වයන්ට ශ්‍රද්ධාව උපදවා ඒ ශ්‍රද්ධා බීජය තුල සම්පත් තුනක් පැල කරවිය යුත්තේය. එනම් දිව්‍ය සැපද මනුෂ්‍ය සැපද උතුම් නිර්වාණ සැපද යන මෙයයි. ඔන්න වැස්සෙන් ඒක ගන්න කියනවා. වැස්සක් ඇවිල්ලා බීජ පැලවෙනවා. ගස් කොළන් තන තනකොළ හැදෙනවා. ඒ වගේ භික්ෂුව දහං වරුසාව වස්සවලා ශ්‍රද්ධා බීජ උපද්දවලා මිනිසුන්ට පැල තුනක් හදලා දෙන්න කියනවා. බීජ පැල තුනක් හදලා දෙන්න කියනවා. ඒ පැල තුන තමයි දිව්‍ය සැප, මනුස්ස සැප, නිර්වාණ සැප. එහෙමයි. ඒතර එහෙනම් දිව්‍ය ලෝකවල දිව්‍ය ලෝකේ ගැන බණ කියද්දී කට්ටිය කිපෙන්නේ. එහෙමයි. භික්ෂුවගේ කටයුත්තක් තමයි ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධා බීජය උපද්දලා මනුස්ස දිව්‍ය නිර්වාණ කියන සැප තුන ඉපැද්දවීම. එහෙමයි ස්වාමීනි. ඒතර කවුරු හරි දෙව්ලෝ යන එක ගැන බන කියනකොට ඒකට කවුරු හරි දෝෂාරෝපණය කරනවා නම් එතනදීන් කියන්න තියෙන්නේ ඒ දෝෂාරෝපණය කරන කෙනා ධර්මයේ දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ දන්නේ නැහැ. නිවන් දකින්න පුණ්‍ය සංස්කාරයේ තියෙන සංස්කාර කියලා එකක් තියෙනවා. අස්සවනස්ස ධම්මස්ස පරිහයන්තිනි. ධර්මයේ ඇහුන් නැත්තම් පිරිහෙනවා. සවනස්ස මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණොත් එහෙම අවබෝධ කරගන්නවා. එහෙමනේ තියෙන්නේ. එතකොට මහත්තයා දැන් දිව්‍ය ලෝක ගැන විතරක් කිය කියා යනවා නම් නිවන ගැන කියන්නේ නැතුව එතනදීන් සැලකිය යුතුයි. එහෙ ස්වාමීන්. නමුත් මහත්තයා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙම මේ අවුරුදු 20ක් කොච්චර සූත්‍ර දේශනා කළා තියෙනවද? එහෙමයි. ගණන් කරන්න බැරි තරම්. ඒ ස්වාමීන් දැන් අපි මේ වෙසක් කිකේ ඉඳලා මේ මාස හතරට අපි මේ වැඩසටහන 100 ගා ඒ කියන්නේ 100 ගාණක් මේ දැන් කරන්නේ. එහෙමයි. මේ මාස හතරට ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් එහෙමයි ස්වාමීන් කරපු ධර්ම දේශනා. ඒ. ඒතර ලොකු ශාන්සගේ ශිෂ්‍ය පිරිස ඒ ස්වාමීන් වහන්සේලා කරන ධර්ම දේශනා. දැන් මට මතකයි මීට අවුරුද්දකට කලින් ශ්‍රද්ධායකින් විතර ධර්ම දේශනාවල් කළා තිබ්බ ලක්ෂයක්. ශ්‍රද්ධා රූප වාහිනී කරපු ධර්ම දේශනා ගන්න ලක්ෂයයි. ඒතර ওই ලක්ෂයම දිව්‍ය ලෝක ගැනද තියෙන්නේ. දැන් නිවන ගැනත් තියෙනවා. මනුස්ස ජීවිතය සැපවත් කරගන්න එක ගැනත් තියෙනවා. දිව්‍ය ලෝකයේ උපදින හැටත් තියෙනවා. ඒක කළානේ බණ කියලා මහමෙවුනාවින්. එහෙමයි ස්වාමී. භික්ෂුවකගේ කටයුත්ත කළා තියෙන්නේ. මේ වැස්සක් ඇවිල්ලා මේ බීජ පැලවෙනවා වගේ භික්ෂුව දහම් වර්ෂාව වස්සවලා ශ්‍රද්ධා බීජ උපද්දවලා පැල තුනක් උපද්දවන්න කියනවා. ඒ තමයි මනුෂ්‍ය සම්පත්තිය, දිව්‍ය සම්පත්තිය, නිර්වාණ සම්පත්තිය. එහෙමයි ස්වාමී. ඒකයි. කරුණ තේරෙනයිද තේරෙනවා මේවා. කරන්න දෙයක් නැහැ. ස්වාමීනි අර එවැනි කාරණාවන් වල දිව්‍ය ලෝකයට යන්න බණ කියනවා ආදි වශයෙන් Taman පැටලුණාට පස්සේ දේශනාවෙන් මොනවද විස්තර වෙන ධර්ම කාරණා ආදි වශයෙන් ඒ ලාභය ලබා ගැනීමේ අවස්ථාවත් නැති වෙලා ඊට පස්සේ අසද්ධාව උපදිනවා. එහෙමයි. දේශකයන් වහන්සේ කියන ගැටීම උපදිනවා. එහෙමයි ස්වාමී. එහෙම උපදින. හැබැයි නුවණ තියෙන්නත් ඕන. දැන් ওই පහුගිය කාලේ මටත් කවුරු හරි බැනලා බැනලා ඔය Facebook එකේම දාලා අපි නම් ඔය පරිහරණයක් නැහැ නේ. මට මේ කියපු කතාවක් කියන්නේ මම මේ බැනපු ඒවා අපි ඇහුවෙත් නැහැ. එතකොට මේ කවුරු හරි එක්කෙනෙකුට මොකද්ද මේ හාමුදුර මේ කියන්නේ කියලා මේ දේශනාව අහලා. එහෙමයි. අහනකොට තමයි තේරලා තියෙන්නේ මේ අය ධර්මයේ කියලා. එදා ඉඳලා වෙන කිසි කෙනෙක්ගේ දේශන අහන්නේ නැහැ ඒකම අහනවා. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් බයින එකෙත් යහපතක් තියෙනවා. මොකද මේ ලෝකෙ ඉස්සලාම පැතිරෙන්නේ බැනුමනේ. එහෙමයි. ඒතකොට බැන්නට පස්සේ තමයි ඕක මොනවද කියන්නේ කියලා බලන්නේ. ඒතකොට නුවණ තියෙන කෙනෙකුට නම් එක දේශනාවක් අත්හරින්න බෑ. එච්චර ධර්මයේ මිහිරි. එහෙමයි ස්වාමීනි. එච්චර ධර්මයේ මිහිරි. අධර්මයක් කියලා නෑ. එහෙමයි. තේරුණා නේද? ඒතර නුවණ තියෙන කෙනා අල්ල ගන්නවා. ඒතර මේක ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අසත්වා, බායිනයත් බණිත්වා අපිට පුළුවන් විදිහට මේ තියෙන එක පින්වන්තෙක් කොහේ හරි ඇතිනේ. ඇයි මහත්තයා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ එක දිගට නොකඩ වහන පිරිස ඉන්නවනේ. එහෙමයි ස්වාමී. ඒතකොට ඒ දහම් රසය තියෙනවනේ. දැන් ඔය මේ බලන්න දැන් මාතරින් පිරිසක් කියලා ඔන්න දැන් මේ දායකත්වයේ දරලා තියෙන්නේ. කවුද කින්ද මන්ද නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඕනන්නේ ධර්මයේ දෙන්න. එහේ ස්වාමීනි. ධර්මයේ දෙන්නයි වමනාව තියෙන්නේ. Taman නෙවෙයි. ඒ කියන්නේ ඒකෙන් අදහස ඒ තිරසකේ කැමැත්ත. නම කිව්ව කියලා වරද්දක් නෙවෙයි එතන. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ මිනිස්සු දුකසේ හරි හම්බ කරගන්න ධනෙනේ මේ ධර්ම දේශනාවලට වියදම් කරලා විශාල මුදලක් වියදම් කළා මේ දේශනාවක් කරන්නේ. එහෙමයි. ඉතින් ඒ අත්ංගේ නම කියලා පින් දීමේ වරදක් නැහැ. ඒක යුතුයි අපි කරනවා. නමුත් මම මේ සිද්ධියේදී එහෙම කිව්වේ. එහෙමයි. ඒ නිසා මේ මිනිසුන්ට මිනිස්සෙක් විදියට සුවසේ ජීවත් වෙන හැටි, දිව්‍ය සම්පත්තිය උපද්දවන හැටි, නිර්වාණ සම්පත්තිය ගැන වැස්සක් වහලා බීජ පැලවෙනවා වගේ ඒ තුල පිහිටවන්න ඕන. මේ පුද්ගලයාට රැකවරණය නේද ස්වාමිනේ මේ රැකවරණයයි ආරක්ෂාවයි සැපයයි. එහෙමයි ස්වාමිනේ. තවද මහරජාණන් වර්ෂාව ඍතු ගුණයට අනුව පැන නැගී පොළොවේ හටගන්නා වූ තෘණ වෘක්ෂ වැල් වනවදුළු ඖෂධ මහ වනස්පති උෂාදී සියල්ල රකේ. වැස්ස ඇවිල්ලානේ මහත්තයා තනකොළ ගස් කොළන් මේ ගස් මැරෙන්න දෙන්නේ නැතුව රැකලා තියන්නේ. එහෙමයි. වැස්සෙන්නේ. එහෙමයි. ගස් කොළන් රැකෙන්නේ වැස්සෙන්. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නුවණ යොදා මෙනෙහි කරන ක්‍රමයේ උපදවාගෙන ඒ යෝනිසෝ මානසිකාරයෙන් තමන්ගේ මඟඵල නිවන් ලැබෙන වැඩපිළිවෙල රැකගත යුත්තේ සියලු කුසල ධර්මයන් නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇත්තේය. මහරජාණන් වරසාවේ මේ අංගය ගන්න කියනවා. ලස්සන කාරණාවක්. ගස් නැරෙන්නේ නැතුව තියෙන්නේ වැස්ස නිසා වගේ. උපං කුසලයක් මාර්ගඵල ලබන මේ නිවන් මාර්ගයේ නැසෙන්නේ නැතුව තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරියට කල්පනා කරන එක. කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන එක. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේත් එක්ක අරහත් වචනේත් එක්ක කල්පනා කරන එක. එහෙමයි සාම. යෝනිසෝ මනසකාරය. කෙලෙස් ගෙවි යන විදිහට කල්පනා කරන එක. එතකොට තේරෙනව නේද කල්පනාව වැරදුනොත් උපන්නා වූ කුසල් මාර්ගයත් වැහෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මහත්තයා මිනිස්සුෙකුට බණක් අහන්න හිතෙනවා කියන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක්මයි. බණක් අහන්න හිතෙනවා කියන එක කුසලයක්මයි. එතකොට එයාට ඇහෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා. එතකොට එයාගේ මානසිකාරය ඒ විදිහට හදන්නේ. දැන් මොකද උනේ අර කුසලෙට? මේ කුසලේ වෙනසුණා. වෙනසුණා එහෙමයි ස්වාමීනි. දැන් එයා ඒ අහන බණක් බණක් ගානේ අකුසල් වැඩෙන්නේ. ඔය මේ බුදුරජාණන් වහන්සේ සතර ස්ථානයේ බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථාන වඳින්න ඕන කියලා හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක් නේ. එහෙමයි. එයාට අහන්න ලැබෙනවා බුදුන් උපාන්නේ ලංකාවේ කියලා. එහෙමයි. ඊට ඒ මානසිකාරෙන් ඒ තැන් වලට යනවා. එහෙයි. දැන් මොකද උනේ අර කුසලී? වෙනසුණා. කොච්චර මේ ව්‍යසනයකට අපි කොච්චර ව්‍යසනය වෙනවද? මේවා රහත් වෙන්න ඕන, මගපල් ලබන්න ඕන කියලා හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක්. ඒතකොට කෙනෙක් කියනවා මන් ළඟට වරෙන් මන් දවසින් මඟපල දෙන්නම්. කෙනෙකුට යන කුසල් මාර්ගෙ වැහුණා. ඊට පස්සේ කෙනෙකුට භාවනා කරන්න හිතෙන එක ධ්‍යාන උපද්දවන්න හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. එහෙමයි. ඒතර යාර කියනවා එහෙනම් එන්න ඔයා භාවනා කරන්න. හොඳට භාවනා කරගෙන භාවනා කරගෙන යනකොට මේක බඩ යනවා. හොඳට බඩ සුද්ධ වෙනවා, ශරීර සුද්ධිය වෙනවා. ඒකත් එක තමයි මේ නිවන් මාර්ගෙ වෙදින්නේ කියලා. ආහපු දේ මොකද උනේ? කුසල් මාර්ගෙ වැහුණා. එහෙමයි සාම. මානසිකාරය වැරදුනා. එහෙයි. ඔය විදිහට දැක්කද ඇසුරු කරන ක්‍රමී මානසිකාර කරන ක්‍රමෙන් උපන්නා වූ කුසල් වෙනසෙන හැටි. මේ ලෝකේ මහත්යා සතර ස්ථානේ වඳින්ට යන්නේ නිවන් දකින්න ඕන කියන්නේ මඟපල් ලබන්න ඕන කියන්නේ රහත් වෙන්න ඕන කියලා කියන්නේ මිනිස්සුන්ගේ පෞකාරකමද නෙවෙයි. එහෙමයි. කුසලයක් ඉපදෙන්නේ. එහෙයි. ඒකට බාහිරෙන් ලැබෙන දේවල් වලින් අර මිනිස්සුන්ගේ කුසල් නැසලා දානවා. ඒකයි ඒක සිද්ධ වෙන්නේ ස්වාමීනි. පැහැදිලි නේද? ස්වාමීනි අර Taman තුල ඇති වෙන වැරදි අදහස් දෘෂ්ටි Tamanට හානි පමුණනවා වගේම බරපතල කාරණා අනිත් සියලු දෙනාත් මේ ඒක සමාදම් කරනවා ඊට පස්සේ. ඒකයි ඉතින් ඒ නිසා මානසිකාරය වැරදුනොත් කල්පනා කරන ක්‍රමය වැරදුනොත් නිවන් මාර්ගය වෙනස් වෙනවා. නුවණින් සිහි කිරීම නුවණින් සිහි කිරීම. ඒකයි මහත්තයා බාහිර කල්යාණ මිත්‍ර ඇසුරත් එහෙමයි. මේ සද්ධර්ම ශ්‍රවණයත් හරියට එන්න ඕන යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් ප්‍රතිපදාවේ යෙදෙන්න. ස්වාමීන් මේ අරහත් මාර්ගය තුලත් ඒ ගුරු ඇසුර ගැන නිතර නිතර මේ ගුරු ඇසුරනේ මේ ධර්මයේ මිනිසුන්ට අහන්න ලැබෙනවා කියන්නේ ඇසුරනේ මේන්නේ. එහෙමයි. මේ සත්පුරු ශාස්ත්‍රයත් යෝනිසෝ මේ සී සද්ධර්ම ශ්‍රවණයන්නේ නාගසේන මහරහතන් වහන්සේ අපිට ලබලා දෙන්නේ. එහෙමයි ස්වාමීන්. අපිට ලබලා දෙන්නේ මේ නාගසේන මහරහතන් වහන්සේ සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේවත් ගැටෙන්නේ නැතුව ඒ ආදාළ ධර්මයේම අරගෙන ප්‍රතිපදාව හදාගන්න ඇතුළේ යෝනිසෝමනසිකාරය ධම්මානුධම් ප්‍රතිපදාවක් තියෙන්න ඕන. එහෙමයි සම්. ඊට පස්සේ තියෙනවා හන්තයා වර්ෂාව ඇදහැලෙද්දී නදී තඩාංග පොකුණු දියැලි කුඩාහි මහවිල් ලිං ආදී සියල්ල ජල ධාරාවෙන් පිරියයි. හරිනේ. වැස්සෙනකොට ඔක්කොම පිරෙනවා. ඒ වගේම මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ධර්ම විනය ප්‍රතිපත්තිය තුලින් මහා දහම් වෙසි වස්සවා ධර්මාවබෝධ කරනු කැමැතියන්ගේ සිත් පිරවිය යුත්තේය. මහරජාන්නේ ධර්මයේ මේ වැස්සේ මේ අංගේ ගන්නවා. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි. හරිම ලස්සනයි. හරි ලස්සනයි. ඒ කියන්නේ භික්ෂුව ඒ ධර්මයේ පුරුදු කරන්න ඕන. ධර්මයේ දරා ගන්න ඕන පුරුදු කරන්න ඕන. දහම් විනයෙන් යුක්ත වෙලා දහම් වැසි වස්සවන්න ඕන. දහම් වෙසි වස්සවනකොට අර ධර්මය අවබෝධ කරන්න දහමෙන් සැනසෙන්න කැමති මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ හිත් ධර්මයෙන් පුරවන්න ඕන. එහෙමයි. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් පුරවන්න ඕන. අන්න ඒක අරහත් මාර්ගයට වත් කරනවා කියන. ඒක අරහත් මාර්ගයේ නේද? ඒ ඒ ඒකෙන් වෙන්නේ ඒ ධර්ම දේශනා කරන භික්ෂුව. එහෙයි. ගේ නිවන් මාර්ගය පහසු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා මහරජාණන් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා අවබෝධ කිරීමේ පින තිබූ ජනයා දැක යොදුන් ලක්ෂයක් නමුත් සැනකින් වැඩම කොට අපගේ මහා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධර්මාවබෝධය ලබා දුන්සේක. මගේ අම්මේ බුදුරජාණන් වහන්සේ යොදුන් ලක්ෂයක් යොදුන් ලක්ෂයක් කියන්නේ කිලෝමීටර දසලක්ෂයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා ධර්මය දහම් පිපාසයෙන් සංසිඳෙන්නේ ධර්මය අවබෝධ කරගන්න කෙනා ඉන්නේ කිලෝමීටර දසලක්ෂයකින් එහානම් බුදුරජාණන් සිතෙන්ට තප්පරයට වැඩම කරලා ඒ ඇත්තන්ට ධර්මය කිවස්සවන. එහෙමයි. ධර්මයේ හොයාගෙන ගිහිල්ලා ඒ කෙනා පින් තියෙන කෙනා හොයාගෙන ගිහිල්ලා ධර්මය දෙනවා. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඒකයි. ඉතින් ඒ වාගේ ධර්මයේ කියන එකට බුදුරජාණන් වහන්සේ එහෙමනම් ශ්‍රාවකයන් කොච්චර මේ ධර්මයේ දේශනා කරන්න ඕනේද? දැන් ප්‍රශ්නේ තියෙන මහත්මයා මේ ධර්මයේ අනිත් අයට දෙන්න ඕන බණ කියන්න ඕන කියලාත් කුසලයක් උපදිනවා භික්ෂුන් වහන්සේලාට. එහෙමයි ස්වාමීනි. ඒකට ඒ උපන්නා වූ කුසලයට එයාට එන විකල්පේ එයාට සූත්‍ර දේශනා බුද්ධ වචනය අහුනොත් හොඳයි. එහෙමයි ස්වාමී. තම තමන්ගේ මතිමතාන්ත විහිළු තහළු ඕපදූප කයි කතන්දර දේශනා විදිහට අහුණොත් දැන් මහත්ය කියන්නේ බටහිර මහායාන සහ බටහිර රටවල ලංකාවේ විශ්ුන් ගැන ඒ කාලේ තොරතුරු ලියලා තියෙන්නේ මේ මන්ත්‍රකාරයෝ කියලා. ඒ කියන්නේ ඒක භික්ෂුන් හඳුනාගෙන තියෙන්නේ මන්ත්‍රකාරයෝ. මේ දැකීම මාත්‍රයක් විතරයි. දැකීම මාත්‍රයනේ. ඒතර මම දැක්ක සමහර තැන්වල මේ වීර භික්ෂූන් මහා යතිවරු කියලා පොත්පත් ලියලා තියෙනවා. ඒ හාමුදුරන්ගේ කට්ටනිකන් තමයි කියන්නේ. එහෙමයි. ඒතර මහත්තයා දැන් යතිවරු පැරණි මේක වැරදිච්ච තැන දැන් මටත් බණිත් දන්නේ මෙයාලා. එතකොට වැරදිච්ච තැනක් කියන්නේ මහත්තයා ඊට පස්සේ ඒ යතිවරු පුරාණ භික්ෂූන් පඬිවරු කියලා ඒ හාමුදුරන්ගේ කට්ටනිකන් ඒ කාලේ කරපු ඒවා එහෙම කියනකොට දැන් සාමාන්‍යයෙන් මේ පොඩි හාමුදුරුවන්ට ওই පොත්පත් කියවනකොට ඒ හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ට හිතෙන්නේ නම් මාත්මා යంత్ర මන්ත්‍ර ඉගෙන ගන්නවා. එහෙමයි ස්වාමී. ස්වාමීනේ හරි භයානකයිනේ. දැන් පැවිදි ජීවිතේටම ඇවිල්ලා ගෙදර ගිහි ගිය අතහැරලා ඇවිල්ලා එතනින් වෙනස් වුණොත් එහෙම මොන කරන්නේ? ඒකනේ අපේ. දැන් බලන්න මහාන වෙන්න එන්න හිතෙනවා කියලා කියන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයනේ. එතකොට මමත් හොඳ භික්ෂුවක් වෙනවා කියන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයන්. නමුත් මානසිකාරයේ බාහිරින් ලැබිච්ච උපකාරයෙන් ඒ කෙනාගේ කුසල් ශක්තිය වෙනසවන්නේ. ඉතින් කොච්චර භයානකයිද? ඒ නිසා දැන් මේ බලන මේ රහතන් වහන්සේලාගේ අරහත් මාර්ගය ගැන මේ විස්තර කරන්නේ. එක තැනකවත් තියනවද ඔවා? එහෙමයි ස්වාමී. දැන් හාමුදුරු නමක්ගේ වීර ක්‍රියාවක් ගැන විස්තර කළත් බාහිර දේවල්ම විස්තර කරනවා මිසක් මහත්තයා මේ මේ මේ ස්වාමීන් වහන්සේගේ මෛත්‍රිය, කරුණාව, දයාව, ඉවසීම එහෙම ඒක විස්තර කියලා නැහැ මට මේ ළඟදී අර නායක හාමුදුරන මට කිව්වා ඒ හාමුදුරුවෝ මේ පන්සල කාන්ද නමකගේ අපවත් වීමේ ඒ ආදාන උත්සවයට ගියා කිව්වා. එහෙමයි. ඒකට ඒ හාමුදුරුවෝ කලින් මේ ගිහි කෙනෙක් විදිහට ඉඳලා පස්සේ තමයි මහාන වෙලා තියෙන වයසට ගියාට පස්සේ. එහෙමයි. ඊට පස්සේ අර ආදාන උත්සවේ මේ කතා පවත්න්නේ අර හාමුදුරන්ගේ ගිහි කාලේ විස්තර. එහෙමයි. ඒ අපි කිය මෙහා ගිහි කාලේ නම් පියදාස් කියලා. මේ පියදාස් හාමුදුරන්ට හොඳ පුතාලා පස් දෙනෙක් ඉන්නවා. මේ පියදාස් හාමුදුරන්ගේ ඇඹෙනිය සතර පොයිටම සිල් ගන්නවා. ස්වාමීන් මේ ලාමක දේහි පැටලලා වැඩක් නෑ මහත්තයා වැඩක් නෑ. ඉතින් ඒ නිසා මේ මෙන්න අරහත්වේ. ඒ නිසා අපේ භික්ෂුන් විදියට අපිට තියෙන්නේ වතෙන් පිරිතෙන් පිරිත් කීමෙන් තිසරණෙන් ඡාය වැඳීමෙන් බෝධිය වැඳීමෙන් ඒ විදිහට තමයි ජීවිතයේ තියෙන ගැටලු සංසිඳවා ගන්නෙ. අන් අයට පිහිට වෙන්නේ ඒ ක්‍රමෙන්. එහෙමයි සර්. අනිත් පැත්ත නෑ. ඒ නිසා බටහිර ලෝකවලටත් මේ ලංකාවේ භික්ෂූන් ගැන ගියේ කට්ටඩින් විදිහට. නිවැරදි මතයක් කියන්නේ නැහැ. නිවැරදි මතයක් කියන්නේ. එහෙමයි. මට මේ මේ ওই මහායාන පොත් නෙවෙයි ඉංග්‍රීසි පොත් කියවපු කවුරු හරි හාමුදුරුවමක් මාත් කිව්වේ ඒ රටවල් වල ඉංග්‍රීසි පොත්වල තියෙනවා කිව්වා ලංකාවේ හාමුදුරුවන්ගේ කට්ටඩි සංගය. එහෙමයි. එනව ස්වාමිනේ අනුරාධපුර යුගයේ ඉතිහාසයේ වැඩවාසය කළ මහරහතන් වහන්සේලාගේ ගුණ කවුරුත් කියන්නේ නැහැ. ඒ අතරේ මේ අපිට මේ රහතන් වහන්සේ ලංකාවේ රහතන් වහන්සේලාගේ විස්තර අහන්න ලැබෙන්නේ කොච්චරද? එහෙමයි සර්. අපිට මිහිඳු පින්කමේදී තවත් ලංකාවේ රහතන් වහන්සේලා ගැන විස්තර අහන්න ලැබී. අවසරයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ බුදුර දහම් වරසාවම වසන්න කියනවා. එහෙමයි. දහම් වරසාව. එහෙමයි. ඊට පස්සේ තියෙනවා මාණික්‍ය රත්නයෙන් අංග තුනක් ගන්න එක. මණික මාණික්‍ය ඒකාන්තයෙන් පිරිසුදුයි. මණික කියන එක ඇත්තටම පිරිසුදුයිනේ. අසුචිත් එක මිශ්‍ර වෙන්නේ නැහැනේ. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ඒකාන්ත පිරිසුදු ජීවිකාවෙන් යුක්ත විය යුතුය. මහරජාණන් මණිකේ මේ අංක ගන්න කියනවා. හිත තියාගන්න ඕන කියනවා මණිකක් වගේ. විමල නිර්මල ස්වභාවයෙන්. හිත හැම වෙලාවෙම පිරිසුදු කරගන්න කියනවා. අපවිත්‍ර දෙන්න දෙන්න එපා කියනවා. මැණිකක් වගේ තියාගන්න කියනවා. රාගයක් එන්න දෙන්නේ නැතුව, ද්වේෂයක් එන්න දෙන්නේ නැතුව, මෝහයක් එන්න දෙන්නේ නැතුව, නරක සිතිවිලි වලින් කෙලෙසා ගන්න නැතුව. එහෙමයි. කෙලෙස් වලින් අපවිත්‍ර කරගන්න නැතුව ලස්සනට තියාගන්න කියන හිත. ස්වාමීන් වහන්සේ මෝහය කියන කාරණාව සමහර වෙලාවට ප්‍රකට රාගදේශන අපි කියමුකෝ බය වෙනවා කියලා මහත්තයා. එහෙමයි. බය කියන්නේ මෝහයනේ. එහෙයි. ඊළඟ දෘෂ්ටි පිටිපස්ස යන එක. එහෙයි. දැන් අපි කියමු බුදුන් උපන්නේ ලංකාවේ කියලා හොය හොය යනවා කියලා ඒක රාගෙටයි තින්නේ ද්වේෂෙටයි තින්නේ. ඒකයි තියෙන්නේ මොකටද? මොහේටයි. මොහේට. එහෙමයි ස්වාමී. රහතුන් හොය හොය යනවා. ඒක රාගෙටත් අයිති නෑ ද්වේෂයටත් අයිති නෑ ඒක අයිති මොහයට. එහෙමයි ස්වාමී. මේ බාහිර ස්වභාවයෙන් හොය හොය යන එක ධර්මයෙන් නැතුව. එහෙමයි ස්වාමී. ඊට පස්සේ බය තැති ගැනීම උපදින එක. ස්වාමීන් මේ අරහත් මාර්ගය ඔස්සේ දහමින් හොයාගෙන යනවා නම් කොච්චර ප්‍රයෝජනයි. මේ මේ මේ මාර්ගෙන් දහම හොයාගෙන යනවා. එහෙමයි ස්වාමී. ඒකයි. ඊට පස්සේ තියෙනවා මාණික්‍ය රත්නේ ලාමක කිසිවක් හා මිශ්‍ර වී නැත්තේ. දැන් මණික මහත්තයා මණික වෙනව බොරළු ගොඩෙත් මණික වෙනවම තියෙනවා. අනිත් ඒවත් එක පෑහෙන්නේ එහෙමයි ස්වාමී. ආන් මේ වගේ විශ්ව විසින් ලාමක පාපී සහායකයන් සමග මිශ්‍ර නොවිය යුත්තේය. මහරජාණන් මාණික්‍ය රත්නේ මේ අංගය ගන්න ඕන කියලා. මේ අරහත් පිට යන්න කැමති භික්ෂුව නම් ලාමක අයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පහත් අයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙයි. ඒකනේ අර සිංහයා අසූචි ගාගත් ඌරත් එක්ක මිශ්‍ර වෙන්න කියන ඇත්තේ. එහෙමයි ස්වාමීනි. සිංහයා නුහුණියඳ උනා නේද? එහෙයි. එතකොට ඒ ලාමක ඒ එයත් එක්ක මිශ්‍ර වෙන්නේ එතකොට වැඩගත් වෙන්න ඕන කියනවා. එහෙමයි සර්. බණක් අහන්න ගියත් කච කච ගාන ගෑනු ඉන්නවනම් පොඩ්ඩක් අයින් වෙන්න ඕන. ඒ උන් කච කච ගාපුදී. ආ එහෙමද කියලා විස්තර කියාගෙන කය ගහගෙන ඒකට සෙට් වෙන්න හොඳ නැහැ. ඒතර බණක් අහනකොට එයත් හනි වෙන්න ඕන. සද්ද වැඩි නම් තොරතුරු හොයනවා නම් ගමම් බිමන් වැඩි නම් දැන් බණ අහන් දෙනවා. කියනවා අහවල් තැන පූජාවක් තියෙනවා අපි යන් group හදා ගන්නවා එක එක. ඒතර මුළු මාසෙම ඇවිද ඇවිද ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර එක එක්කිනාට එක එක අසනීප උපදිනවා. ඒතර මේ අසනීපකාරයින් දැනගන්න ඕන. අයින් වෙන්න ඕන තමයි. පාඩු ඉන්න ඕන ලාමක අදහස් තියෙන අයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව මණිකේ උපමාවෙන් නේද මණිකේ උපමාවෙන් තුන්වෙනි කාරණාව තමයි මණික ಜಾතිමත් රත්නයන් සමගම යොදවයි ඒ කියන්නේ මණික යොදන්නේ මණික් වල එක්කමනේ සමහර මණික ඔබන්නේ රත්තරන් එක්ක මණික ඔබන්නේ රිදීත් එක්ක මණික ඔබන්නේ තවත් මණික් එක්ක එහෙමයි සාමි මණික යොදන්නේ ඔටුන්නට ආභරණ වලට. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව උත්තම ජාතිමත් මහණිය පුජ්‍යලයන් සමග විසිය යුත්තේය. මගපල්ලාභී උතුමන් සමග වාසය කළ යුත්තේය. ත්‍රිවිද්‍යාලාභී සඩ්ඩබිඤ්ඤාලාභී කීනාශව ශ්‍රමණ මාණික්‍ය රත්නයන් සමග විසිය යුත්තේය. තමන් නිවන් දකින්න කැමති නම් උතුම් අයත් එක්ක ඉන්න ඕන. කය ගහනවා නම් ඇවිදිනවා නම් ඒ අයත් එක නෙවෙයි උතුම් අයත් එක්ක ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. ධර්මයේ කියන ධර්මයේ හුරු කරවන, ධර්මයට යොමු කරන, ධර්මයට අනුග්‍රහ කරන අය අද කාලේ ගත්තොත්. ඒ කාලේ මගපල්ලාභී අය, ධානලාභී අය, ඒ වාගේ අයගේ ඇසුරේ ඉන්න ඕන කියන. එහෙමයි. ඒක දැන් තමන් දිහා බලන තමන් කාගේ ඇසුරේද ඉන්නේ? ඒ අනුව ඔයාලා නිවන් මාර්ගේ යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. එහෙමයි. දේවාති දේව භාග්‍යතුන් වහන්සේ සුත්ත නිපාතයේ මේ වදාලා මහණෙනි සිල් ගුණයෙන් පිරිසුදුව සිල් ගුණයෙන් පිරිසුදු බවට පත් වූවන් සමග මනා සිහියෙන් යුතුව වාසය කරව. ඔවුන් සමග සමගියෙන් වසමින් නුවණින් යුතුව දුක් නිමාවට පත් කරව. බුදුරජාණන් සුත්ත නිපාතේ වදාළේ සිල් ගුණයෙන් පිරිසුදුව සිල්වත් අයත් එක්ක ඉන්න. ඒ සිහියෙන් යුක්තව සිහිය තියෙන අයත් එක්ක ඉන්න. සමගියෙන් ඉන්න, නුවණින් ඉන්න. දුක් නිමා කරන්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා Taman සීලයකට කැමති නම් සිල්වතුන් සමග එක්වෙන්න ඕනේ. කෙනෙකුට සිල් රකින්න අමාරු නම් ඉක්මනට සිල්වත් අයගේ ඇසුර වැඩි කරගන්න ඕන. ධර්මයේ Tamanට තේරෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැත්නම් ධර්මයේ වැටෙන තේරෙන අයගේ ඇසුර ඉන්නවා. ඇසුර බලපානවා මේකට. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාරණාව ඒ විදිහට තමයි මේ මේ විස්තර කරන්න තියෙන්නේ. ස්වාමීනි අපිට අවසරයි මේ දහම් පරයය හොඳින් අනුමෝදන් වෙන වෙමින් සිටින්න අපේ පින්නතුන්. ඒ නමුත් අපේ කාලය නිමා වුණා.